අපි හඳුන්නේ දැන් ෂණයක් අනිත්‍ය වැඩුවාම ෂණය මොහොතක් මෛත්‍රිය වැඩුවට පස්සේ තිය ආනිසංස ගැන කියනකොට ඒ මන්නාසන්න මොහොතේදී ෂණයක් අනිත්‍ය වැඩුවොත් ඒක මහත්ඵලයි මහත්නිසංසයි කියලා කියනවා. මොහොතක් මෛත්‍රිය වැඩුවොත් මහත්ඵලයි මහත්නිසංසයි කියලා කියනවා අපි හඳුන්නේ. ඇයි අපි හඳුන්නේ දැන් එතන මන්නාසන්න මොහොතේදී එහෙම ෂණයක් අනිත්‍ය වැඩිම අනිත්‍ය වැඩිමත් මොහොතක් මෛත්‍රිය වැඩිමත් දැන් අපි දැන් නිරන්තර දැන් අපි දැන් ඉන්න මේ මරණයට කලින් අපි නිකන් අනිත්‍ය වැඩුවා කියලා අපිට සෝවාන් ඵලයකටපත් වෙන්න බෑ. මේ එහෙම මෛත්‍රී මොහොතක් වඩපු නම් තිබුණසෙක් ලෝකෙ හොයාගන්න තමයි ඇත්තටම. ඒ වගේ ඒ වගේ පසුබිමක් අපි දකිනකොට මන්නාසන්න මොහොතේදීම අනිත්‍ය වැඩපු මොහොත් ශනයක් අනිත් ඇරුවම මහත්ඵලයි මාර්ගකංශය වෙන්නේ කොහොමද අපි හඳුනන්නේ මෙහෙමයි මාතර මහත්මයා උතනදී ප්‍රශ්න කරන්නේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යය කියන සංඥාව වඩනවා නමුත් වැඩුවාට අපි සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ නමුත් එතනදී මහත්යහන්නේ හරියට සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යයි කියලා වැඩුවාම මං තාම සෝවාන් ඵලයටපත් උනේ නැහැ නමුත් මං යම් මොහතක මරණාසන්න වෙලාවේ මගේ අවසාන චුති සිත මං අනිත්‍යයි කියලා දැක්කොත් කොහොමද සෝවාන් ඵලයට පත් වෙන්නේ කියන කාරණේ. තේරෙනවා. ඉතින් එතෙන්දී මහත්යෝ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක අපි ගලපලා දකින්න වෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරන ඇසුරු සෙනක් යම් කෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවොත් ඔහු අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උප්පත්තිය ලබන්න කැමති වෙනවා. ඇසුරු සනක් යම් කෙනෙක් මෛත්‍රිය වැඩුවොත් එයා බ්‍රහ්මතලයක උපතක් ලබන්න දක්ෂ වෙන්න ඕනේ කියලා. එනමාත එතනදී අපි ගලවප ගන්න ඕනේ මේ ඇසුරු සනක් කියන්නේ අවසාන චුති සිත. මොකද එසේ නැතුව මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් ඇසුරු සනක් ජීවිත කාලය තුල මෛත්‍රිය වඩලා තියෙනවා. ඒ වැළුවායි කියලා හැමෝම බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ. එහෙනම් මෙතනදී මේ ඇසුරු සැන කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ උපාදාන පත්‍යා භව කියන ධර්මතාවයේ තුල ඉඳගෙන අර අවසාන චුති සිතේ ඇසුරු සැනක්පන් වැඩෙන්නා වූ අනිත්‍ය සංඥාව ගැන මේ කතා කරන්නේ. ඒතොර එතනදී යම් කෙනෙකුට මරණාසන්න මොහොතේදී ඇසුරු සැනක්වන් අවසාන චුති සිත අනිත්‍යයි කියලා දකින්න නම් අනිවාර්යයෙන්ම මහත්තයා දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුහුණු කරපු වෙනක පුළු කෙනෙක් වෙන්න ඕන. තේන. එතකොට එයා අනිත්‍ය වඩලා පුහුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණියේ නුවණින් මෙනෙහි කිරීම තුල දක්ෂභාවයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ තුනත් පරිපූර්ණ නම් අනිවාර්යයෙන්ම එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මේ සියල්ලම හේතු සාධක නිසා මහත්වෝ කෙනෙකුට අවසාන චුතිසිත අනිත්‍යයි කියලා ගලප ගන්න දක්ෂ නම් එයා අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උපත ලබනවා. මොකද එයා අවසාන චුති සිතේදී දකින්නේ ධර්මය. ධර්මය කියන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියන්නේ කොහොමද? සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. එතකොට දැන් මහත්මයා මෙතෙන්දී ප්‍රශ්න කරන්නේ එහෙමනම් ස්වාමින් වහන්සේ අවසාන චුතිසිතේදී අනිත්‍ය සංඥාව වැඩිද්දී සෝවාන් ඵලයටපත් වෙනවා නම් ඇයි සාමාන්‍ය ජීවිතයේ අනිත්‍යයි කියලා වඩාදී සෝවාන් ඵලයටපත් වෙන්නේ නැත්තේ කියලා. තේරෙනවද? එතෙන්දී මාත්‍ය සාමාන්‍ය ජීවිතයේ සෝවාන් ඵලයට මේ අනිත්‍ය සංඥාව වැඩිමත් මරණාසන්න මොහොතේදී අනිත්‍ය සංඥාව වැඩිමත් කියන දේ ආසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙන කාරණා දෙකක්. මරණාසන්න මොහොත කියන්නේ මහත්ව අපි සියල්ලම අතහරිනවා කියලා දැනගන්න මොහොත. එයා මේ මොහොතේ දකිනවා මං බිරිඳ මට අතහැරෙනවා දරුවෝ මට අතහැරෙනවා මගේ දේපල අතහැරෙනවා මගේ කීර්ති ප්‍රශංසා නම්බුනාම ජීවිත මේ සියල්ල අතහැරෙනවා කියලා දකින මොහොතේ අනිත්‍ය සංඥාව කියන්නේ මහත්යෝ අවුරුදු 10ක අනිත්‍ය සංඥාවට වැඩිය වටිනවා තේරෙනවා එතන නමුත් මේ මොහොතේ මහත්ය අනිත්‍ය සංඥාව දකින්නේ මේ සියල්ලම තව හිතකින් මගේ කරගෙන තේන්න ඉතර මේ මොහොතේ දකින අනිත්‍ය සංඥාව වගේ නෙමේ මරණාසන්න මොහොතේ දකින අනිත්‍ය සංඥාව මහත්වෝ අර සියලුම නිත්‍ය සංඥාවන් යටපත් කරලා සංස්කාරයන්ගේ රූපේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් මතු කර ගන්නව සංඥාව තේන්න ඒ නිසා ඒකේ ඒ අනිත්‍ය සංඥාව මහත්වෝ මරණාසන්න මොහොතේ සකස් කර ගන්න අනිත්‍ය සංඥාව මේ සාමාන්‍ය ජීවිතයේදී අපි ඇති කර ගන්නා අනිත්‍ය සංඥාව වගේ දෙයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නමුත් එතනදී අවසාන චුස්සිතේදී අනිත්‍ය සංඥාව ඇති කර ගන්න නම් අනිවාර්යයෙන්ම මාත්‍යෝ අපි දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද? එසේත් නොමැතිනම් අවම වශයෙන් අපි සංසාරයේ අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කරලා ඒ මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥා මතු කරගත්තා වෙන්න පුළුවන්. දැන් කෙනෙක් ඉන්න ඔයා ජීවිතයේ අනිත්‍ය සංඥා වැඩිවේ නැහැ. නමුත් පින් කළා, දන් දුන්නා, සිල් රැක්කා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවා, සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් කළාට නුවණින් මෙනෙහි කළේ නැහැ. නමුත් මරණාසන්න මොහොතේ මෙයාගේ මේ පිනේ ශක්තිය වැඩි පිටිපස්සේ. ඒ වගේම පෙර ජීවිතේ මේ අනිත්‍ය සංඥාව හොඳින් පුහුණු කරලා තිබ්බා. තේ නමුත් තිබ්බට මේ ජීවිතේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා අනිත්‍ය සංඥා මතු කළේ නැහැ. නමුත් දැන් මරණාසන්න මොහොතේ දැන් මෙයා බණත් අහලා තිනවා ධර්ම දානයත් කරලා තිනවා පිනුත් කරලා තිනවා ඒ නිසා මේ කුසල් ශක්තිය නිසා මරණාසන්න මොහොතේ මෙයාගේ ඇඳ ළඟට කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා. ඒ ආවේ කුමක් නිසාද? සංස්කාරපච්චය විඥාන. ස්වාමීන් වහන්සේට දැනීම සකස් වුණා මෙයාගේ සංස්කාරයන් නිසා මේ මිනිස්යා ළඟට යන්න ඕනේ කියන කාරණය. එතකොට මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ ඇද්දක් දකිද්දී අන්න අර මහත්යා දැන් පිනේ ආස්වාදයේ තුලයි ඉන්නේ අනිත්‍ය සංඥාව කැඩෙන්නේ. නැහැ මේ එයා අනිත්‍ය සංඥා පුහුණු කළේ නැහැ. ස්වාමීන් වහන්සේ දකිනවා මෙයා පිනේ ආස්වාදයේ තුල ඉන්නවා සතුටෙන් සැපෙන් ඉන්නේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මොහොතකින් කියනවා මහත්යෝ ඔය සකස් වෙන්නා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කියලා දකින්න උතන තියෙන සංස්කාරයක් සංස්කාරය අනිත්‍යයි කියන දේ. එයා එක පාට අනිත්‍යයි කියන දකින්න මොහොතේ මහත්යෝ මාර්ගඵල අපි දෙවියන් අතර. මොකද එයාට ඒ දකින්න ශක්තිය ගිය ජීවිතේ සංස්කාර තුල තිබ්බා. ගිය ජීවිතයේ සංස්කාරයන් තුල අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙලා තිබ්බා. මේ ජීවිතයේ පින උපරිම ශක්තියෙන් වැඩිලා තිබ්බා. පිනට අදාළව සංස්කාරපත්‍ය විඥානං ස්වාමින් වහන්සේටත් එතෙන්ට ඉන්න හිත සකස් වෙනවා. ඉතින් එහෙම තමයි ගල්පගන්නේ. හැබැයි මහත්වෝ යම් මේකින් ඒ මියගිය මිය යාමට සිටි පුද්ගලයාට පෙර පින නොතිබ්බා නම් ස්වාමින් වහන්සේට එතෙන්ට එන්න හිත සකස් වෙන්නේ නැහැ. ඒකත් එහෙම තේරුම් ගන්න. තේරෙනවද? අනිවාර්යම පෙර මේ ජීවිතයේ තිබුණා වූ ඒ කුසල් ශක්තියත් පිනත් ඒ වගේම පෙර ජීවිතයේ අනිත්‍ය සංඥා වඩලා තිබ්බා වූ පුරුද්දක් තුල සකස් වුණා වූ සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවයේ තුලයි Tamanව බලන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට එන්න හිත සකස් වුනේ. දැන් මෙතනදී මේක තවත් පැහැදිලි කරගන්න කාරණයක් තමයි බාහ්‍ය දාරුචිරිය කියන මේ රහතන් වහන්සේගේ කතාව. ඒතර බාහ්‍ය දාරුචිරිය කියන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් දැකලා තිබ්බේ නැහැ. රහතන් වහන්සේ කියන නම බුදුරජාණන් වහන්සේ කියන නම පමණයි අහලා තිබ්බේ. නමුත් ඒ රහතන් වහන්සේ කියන නම අහද්දිම එයා හිතුවා මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. කාරණේ. නමුත් බාහ්‍ය රහත් වෙලා හිටියේ නැහැ. අවසානයේ බාහ්‍ය දවස් ගාණක් නිදි වරාගෙන ආහාරයක් නැතුව බුදුරජාණන් වහන්සේ කියන වචනේ හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරයන් වහන්සේ කියන එක ගාථා පදයකින් තේරෙනවද? එක ගාථා පද හතරකින් බාහිර ධාතු මේ දාරුචිරිය ගිහි ඇඳුම පිටින්ම රහත් ඵලයටපත් වෙනවා. මේ මහපාරක් අයිනේ රහත් ඵලයටපත් වෙන්නේ. ගිහි ඇඳුම පිටින්ම. ඒතර බලන්න ගාථා පද හතරක් තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහපාරක් අයිනේදී මේ බාහිර දාරුචිරිය ගිහි ඇඳුම පිටින් උතුම් රහත් ඵලයටපත් වෙන්නේ මේ ජීවිතේ අනිත්‍ය වඩලා තිබ්බද? නැහැ. මීට ඉස්සෙල්ලා කවදාකවත් පෙරවන් සරණ පිටලා තිබ්බද? නැහැ. කුමක්ද හේතුව පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුහුණු කළා වූ ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර්ය භාවයත් ඒ වගේම අනිත්‍ය සංඥාවත් සතර සටිපට්ඨාන ධර්මයක් තුලින් ලබා ගත්තා වූ අතීත සංස්කාරයන්ගේ ඵලයයි බුදුරජාණන් වහන්සේගේ එක කමඨහනක් තුලින් බාහ්‍ය තමගේ ජීවිතේ මතු කරලා ගන්න. තේරෙනවා. ඒ නිසා පෙර ජීවිතේ අපි අනිත්‍ය සංඥාව පුරුදු කරලා පුහුණු කරලා තියෙන කෙනෙක් නම් මේ ජීවිතයේ අපේ කුසල් ශක්තිය ශක්තිමත් නම් ඇත්ත වශයෙන්ම අපිට අවසාන චුතිසිත කියන කාරණයේදී කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කර ගැනීමේ පහසුව අනිවාර්යෙන් තියෙනවා. අවසරයි හැමෝම. දැන් අපි අනිත්‍ය දකින් දකින්නවා කියලා කියන එක දැන් උදාහරණයක් වශයෙන් දැන් මරණසන්න මොහොතේ අනිත්‍ය දකින්න අනිත්‍ය දකින්නවා කියනකොට සමහර විට අතීතයේ දැන් මම අතීතයේ දැන් මේ භවය වෙන්නත් පුළුවන් පෙර භවයේ දෙයක් වෙන්නත් පුළුවන් මතක් වෙන දේ. එතකොට අතීතේ මම හිතුව මගේ හතුරෙක් මතක් වුණා කියලා. එතකොට දැන් මම සතර සතිපට්ඨානෙ පුහුණු කරන පුද්ගලෙක් නා මම අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ අපේ හාමුදුරනේ. ඒ හතුර කියන ඒ රූපය මගේ මට දැනෙනකොට මට මතක් වෙනකොට ඒ හත් දැන් මම සතර සතිපට්ඨානෙ පුහුණු කරමින් සිටින කෙනෙක් නිසා මට එකපාරටම පේන එක ওই දෙගුණ කොටසක් මම අභිමවට අර හතුර කියන එක අභිබවලා අර දෙගුණ කොටස තමයි මට ප්‍රකට වෙන්නේ. එතකොට එතකොට මම අනිත් එක දකින්නේ දෙගුණ කොටසක් විදිහට දකිනවා. ඒ දෙගුණ කොටසක් පොළොවට පස්සෙල දෙයක් වෙන විදිහට අනිත් එක විදිහට දකිනවා මිසක් අර හතුර කියන සංඥාව ගන්න නැතුව අර මේ ඉන්නේ දෙගුණ කොටසක් මේක අනිත්‍ය කියලා දකින ඒ එහෙමද අපි හඳුනන අනිත්‍ය කියලා සලකන්නේ. එහෙම බලන්නේ අපි. දැන් මේම අනිත්‍යයි කියන කාරණේදි මහත්වෝ අපිට දැන් බුදුරජාන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණේ තුල සතර සටිපට්ඨානේ කායම් පස්සනාට අදාළව දේශනා කරනවානේ. ආ එතන හැටියට සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපය හැටියට ඉරියව්ව ආයතන කයක් හැටියට මරණානුස්සතිය හැටියට කියලා. ඉතින් මේ මුලින්ම අපි මේ ආකාරයෙන් මම මීට ඉස්සෙල්ලා මේ කාරණේ ගැන මතක් කරලා තිනවා. මේ නිරතුරුවම මීට අදාළව රූපේ අනිත්‍යභාවය අපි දකිමින් හුරු වෙන්න ඕනේ. නමුත් මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ මරණාසන්න මොහොතේදී. නමුත් මරණාසන්න මොහොතකදී මහත්වෝ අපිට මේ වගේ විස්තරාත්මකව දැක දැක ඉන්න ක්‍රමයක් නැහැ. <laughs> ඒක හොඳට තේරුම් ගන්න. මරණාසන්න මොහොතකදී අපිට එකපාරට අපේ හතුරෙක් දැක්කොත් එතනදී මහත්වෝ අපි එක ෂණින් මේ හිත අනිත්‍යයි කියලා නැත්නම් ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙන ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂින. ඒතකොට එහෙම නැතුව මරණාසන්න මොහොතේදී මම මෙයා මගේ හතුරෙක් මම මෙයාට මම ඕවා කිය කියා ඉන්න ගියාම එකපාරට හුස්ම යන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මරණාසන්න මොහොතකදී අපිට මහත්වයේ රූපය විග්‍රහ කර කර ඉන්න බෑ. ඒ නිසා මරණාසන්න මොහොතකදී රූපයක් දැක්කොත් දකින්න මොහොතේ මේ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙනවා. තේරෙනවද? ඒ නැත්නම් සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න. ඒ නිසා මරණාසන්න මොහොතේදී එවැනි තීරණාත්මක ෂණයෙන් සිද්ධ වෙන අවස්ථාවක් නිසායි අපි කියන්නේ ඊට පෙරාතුව මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ගේ කායાનුපස්සනාවට අදාළව ලිහලා කඩලා බලලා පුරුදු වෙන්න කියලා. තේරෙනවද? එතන ලිහලා කඩලා බලලා පුරුදු වුණාට පස්සේ මරණාසන්න මොහොතේ අර චුතිසිත ඇසුරු සැනක් වගේ සකස් වෙන චුතිසිතේදී අපි මේක ලිහලා කඩන්න ගියොත් ආයිමත් අපි සංස්කාරයක් තමයි අල්ලගන්න තේනද එනිසා මරණාසන්න මොහොතේ අපි ඉදිරියට එන රූපය එක පාට අපේ පුරුදු ඔස්සේ අපි අට්ටික සංඥාවෙන් දැක්කත් ඒ දකින අට්ටික සංඥාවත් අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් ටක් ගාලා දකින්න වෙනවා එහෙම නැත්නම් අපි අට්ටික සංඥාවට බැඳුනා වෙන්න පුළුවන් එතෙන්දී අපි අට්ටික සංඥාවට බැඳුනොත් අනිවාර්යයෙන්ම අපි ශාස්ත්‍රීය සුගතිය උපතක් ලබන්න පුළුවන් තේරෙන මොකද අට්ටික සංඥාව කියන්නේ නිත්‍ය සංඥාවක් ඒ අට්ටික සංඥාවත් මහ පොළොවට පස්ස පටවිය බවට පත් වෙනවා පස් වෙනවා තේරෙන නිසා මහ එවලේ අපි මරණාසන්න මොහොතේ අපේ ඉදිරියට එන අපි කැමති වේවා අකමැති වේවා රූපේ එක ෂණයෙන් අපි අට්ටික සංඥාවෙන් දකින මොහොතේ මේ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන තැනට යනවා තේන ඒ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන මොහොතේ අපි මැරුන් නැත්නම් ඒ අනිත්‍යයි කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න තේන්න ඒ දකින මොහොතෙන් මං තාම ජීවත් වෙනවා කියලා හිතුනොත් මම ජීවත් වෙනවා කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙන්නේ? ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ඒක පුහුණු වෙන්න තමයි අපි මුලින් මැරෙන්න පෙර ආතුව ජීවත්ව ඉන්න කාලේ මේක ලෙහෙලා කඩලා මේකේ යථා ස්වභාවය දැකලා පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපි හඳුනේ පුහුණුව තුළ අර හිත වේගවත් වෙනවා අර මුලි මුලින් අර අපි පුහුණු වන කාලෙත් මුලි මුලින් වැඩි කාලයක් ඇතුළත තමයි ඒක එන එන එන රූප කඩ කඩ බෙද බලන්නේ එනට දිගින් දිගට පුහුණුව තුළ අර හිතේ වේගයක් ඇති වෙනවා දැක්ක ගමන්ම මේක අනිත්‍යයි කියලා අර නෑ එතන වේගය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. වේගය නෙමෙයි සතිය 100. සතිය වේගය කියන වචනේ කොතනකවත් උතන අදාළ නැහැ. තේන්න. එතන සතිය සිහිය තුලින් වීරයයි සකස් වෙන්නේ. වේගය කියන වචනේ උතෙන්ට අදාළ නැහැ ධර්මයේදී. සතිය සිහිය තුලින් වීරය සකස් වෙනවා. ෂණයෙන් ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න. මොකද සතිය සිහිය තුල අපිට එකපාරට මේක ධර්ම ධර්ම බොජ්ජංගේ ධර්ම විජේ බොජ්ජංගේ අපි තුල සකස් වෙන රූපේ ධර්මයක් හැටියට අපිට පේනවා අනිත්‍ය වූ සංස්කාරයක්. අනිත්‍ය වූ සතර මහා ධාතුවක්. අනිත්‍ය වූ ආයතන හයක් කියලා. ඒතොර ඒ ධර්ම විජය බොජ්ජංගය තුල වේගයනේ මේ සකස් වෙන්නේ වීරය. වීරය. ඒ වීරය තුල ගන්නා වූ තීරණයත් ඒ ශනේම අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එහෙම නැත්නම් වීරයත් අපි සප්ත බොජ්ජංග ධර්මයට වැටෙන්නේ. වැටලා ආයමත් අපි භවයට යන සංස්කාරය තමයි රැස් කරන්නේ. තේන්න. ඒ නිසා එතෙන්දී අනිවාර්යයෙන්ම අපි තුල සකස් වෙන සතිය සිහිය ඇති වෙන්න මූලිකම හේතුව තමයි අපි තුල තියෙන ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරය අප තුල නැත්නම් ඒ කියන්නේ සීලේ පරිපූර්ණ භාවයක් අපි තුල නැත්නම් අපි සතිය සිය ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. තේන ඒ නිසා තමයි ගිහි පින්වතුන්ලාට නිරතුරුවම පංච සීලය තුල ශක්තිමත් වෙන්නේ කියන කාරණේ අපිට මතක් වෙන්න මතක් කරන්නේ මොකද කෙටි කාලයක් අපේ දැන් මනුස්ස ජීවිතයේ උපරිම අවුරුදු 60ක් 65ක් වගේ පුංචි කාලයක් තියෙන්නේ. ඒ කාලය තුලත් අපි මේ අවුරුදු 60 වගේ කාලය තුල අපි පංච සීලය වෙනුවෙන් අපි කැප කරන්නේ වැඩි වුණොත් අවුරුදු 30ක් 40ක් වගේ කාලයක් තේන ළමා වයසදී ගැන හිතන්නේ නැහැ තරුණ කාලේදී හිතන්නේ නැහැ හුඟක් අය ඒ නිසා මේ පුංචි කාලේදී අපි පංචශීලයෙන් බැහැර වුණොත් ඒ පුංචි කාලය නිසා අපි අවුරුදු 30ක් 40ක පංචශීලයේ කරේ තියෙන සිල්පද බිඳීම කරේ තියෙන ආස්වාදය නිසා කල්ප ගානක දුකකට අපිට වැටෙන්න පුළුවන් කල්ප ගානක දුකකට ඒ නිසා අපි මේ මොහොතේ පංචශීලය තුල ශක්තිමත් වෙනවා කියන කාරණය තුල තියෙන අර්ථය තමයි කල්ප ගානක දීර්ඝ සැපයක් අපි උරුම කරගන්නවායි කියන කාරණය. ඒ කාරණය අපි දකින්නවා. නිසා ඉන්ද්‍රිය සංවරය මූලික වෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නේ සීලය තුලින් ඒ නිසා අනිවාර්යයෙන්ම සීලය තුල ශක්තිමත් වෙන්න සීලය තුල ශක්තිමත් වෙච්ච තැන සතිය සිය මොහොත වෙනවා සතිය සිය තුලට අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයන් තුල අපිට පුළුවන් අපේ අවසාන චුසිත සමාධිය උපේක්ෂාව කියන ධර්මතාවයන් ප්‍රයෝගික කරගෙන අනිත්‍ය වශයෙන් දකින්න. ඒව නැතුව කවදාකවත් අනිත්‍ය කියන කාරණේ එක මායාවක් විතරයි. අවසරයි සම්මාස ඔබ වහන්සේ දැන් මෙතනදී අර මම වේගය කියන වචනය පැහැදිලිව ඔබ වහන්සේ එතන පාවිච්චි කරන්න දුන්නේම නැහැ. ඒක ඔබ වහන්සේ පැහැදිලිව කිව්වේ ඒක සතියේ සිහිය තුළ තියෙන වීරයක් විදිහට දැක්වුවා. ඊගාට මම ඒ ඒ අතරම ඔබ වහන්සේගේ ධර්මදේශනාවලදී දැකලා තියෙනවා යම් මොහතක යම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඥාන දර්ශන පහළ වුණාට පස්සේ මේ මුළු විශ්වයම ඒ ඥාන දර්ශන තුලින් සුළු විසුණු වෙලා කියන වේගයක් වශයෙන් දකින්න පුළුවන් කියන. ඔබ වහන්සේ ඒ නිසාද මට මෙතන මේ එතන වේගය කියන වචනේ එතන පාවිච්චි කරන්නේ නැතුව වීරයක් කියන අදහස ගත්තේ අපි හඳුනන්නේ. නෑ මහත්තයා දැන් මෙතනදී ධර්මාර්ගයේ ගමන් කරලා අපි ඥාන දර්ශන සකස් කරගන්න තැනට එද්දී අනිවාර්යෙන් මෙයා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගන්නේ. තේරෙනවද? සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතය තුළින් නියමාකාරයෙන් පුහුණු කරපු කෙනෙක්. තේරෙනවද? එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක්. තේරෙනවද? ඒතර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මොහතකටෝ පෙර ආතු එයා දකින්න එක්තරා දෙයක් තමයි සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය. තේරෙනවද? දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලත් සතර සරිපට්ඨාන ධර්මයන් වැඩිම තුලත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකීම තුලත් අපි තුල වැඩෙන්නා වූ ධර්මයට අදාළ ධර්මයට පක්ෂ වෙන්නා වූ ධර්මතාවය තමයි සප්තබොජ්ජංග කියන්නේ. තේරෙනවද? අපි ධර්ම මානසිකාරයක ජීවත් වෙන මොහොතක් පාසා සප්තබොජ්ජංග ධර්මයෙන් අපි තුල වැඩි තේරෙනවද? ඒතකොට දැන් මේ ධර්ම ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් අවබෝධය කර කරා යන කෙනා මහත්වෝ අවසාන මොහොතේ යා තමා තුල වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයේ ගිනුත් අනිත්‍යභාවය දකින්න වෙනවා. තේරෙනවද? ඒතොර ඒ සප්තබොජ්ජංග වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය හැටියට. මේ රූපය ඇසුරු කරගෙන වැඩෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් හැටියට තමයි සප්තබොජ්ජංග ධර්මය වැඩෙන්නේ. එතකොට නිවන් අවබෝධය කරා යන කෙනා ඥාන දර්ශනය දකින කෙනා නිරේතුරුව මහත්මේ සප්ත බොජ්ජන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂ කෙනෙක්. තේරෙනවද? එතකොට සප්ත බොජ්ජංගයන්ගේ මුල්ම බොජ්ජංග ධර්මයේ තමයි සති සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගයේ නිචායාතුර නිරේතුරුවම ධර්ම විජය බොජ්ජංගය ධර්මයට අදාළ මානසිකාරයෙන් සකස් වෙනවා. තේරෙනවද? ධර්මයන් කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළ ධර්මතාවයන් යාතුර මතක් වෙනවා. ඒ සකස් වීම තුල ඊළඟට එයා තුල සකස් වෙන්නේ මොකද්ද? වීරිය. තේරෙනවද? එතකොට දැන් මේ වීරිය <clears throat> වීරිය කියන කාරණේ මාත්‍ය මෙතනදී මේ සප්ත බොජ්ජංග තුල සකස් වෙන්නා වූ සම්මා වීරියක්. තේරෙනවද? මිච්ඡා වීරිය නෙමෙයි. තේරෙන? දැන් සමාජයේ ඕනෑ තරම් මිච්ඡා වීරිය තියෙනවා. නේද? සමහරු සිල්පද බිඳින්නේ මහත්යෝ තරඟෙට. තේරෙනවද? එතන තියෙන්නේ මොකද්ද? මිච්ඡා වීරිය. තේරෙනවද? සමහරු ලෝභ, ද්වේෂ, මෝහයන් වඩන්නේ තරඟෙට. එතන මොකද තියෙන්නේ? මිච්ඡා පීරය. තේරෙනවද? සමහර සමාජයේ ජීවත් වෙනකොට අපිට පේනවා ද්වේෂය කියන කාරණය, පරිගැනීම කියන කාරණය, නැත්නම් ලෝභසිත කියන කාරණය ඒගොල්ලෝ පුහුණු කරනවා. පුහුණු කරනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කරනවා මේවා ජීවිතෙන් අයින් කරන්න කියලා. නමුත් සමාජයේ සමහර ඒවා පුහුණු කරනවා. ඒතකොට මේ පුහුණු කරන වීරයක් අවශ්‍යයි. ඒ වීරයට මොකද කියන්නේ? මිච්ඡා වීරය. තේරෙනවද? මිච්ඡා වීර. ඒ මිච්ඡා වීරය තුල වැඩෙන්නේ මොකද්ද? පංච නීවරණ. තේරෙනවද? නමුත් ඒකටත් වීරය කියන වචනේ පාවිච්චි කරනවා. තේරෙනවද? දැන් නිගණ්ඨනාථ පුත්‍රලා තුල වීරය තිබ්බේ නැද්ද? වීරය නැත්තම් ඒගොල්ලන්ට මුළු දවස පුරාවට නිර්වස්ත්‍රව අර අවකාශ ටිකේ ඉන්න පුළුවන්ද? මුළු දවස පුරාවටම වතුරේ ගිලිලා ඉන්න පුළුවන්ද? නැහැ. වීරය ඒගොල්ලෝ තුලත් තිබ්බා. නේද? සමහර නිගණ්ඨ පිරිස් හිටියා ඒගොල්ලෝ ආහාරයක් දන්නේ නැහැ. තේරෙනවා. එක දවසට බත් ඇටයයි ගන්න, එක දවසට කඩල ඇටයයි ගන්න. ඒරනම් මෙහෙම ජීවත් වෙන්න වීරයක් අවශ්‍ය නැද්ද? නමුත් මාත්‍ර මේ සෑම වීරයක්ම මිච්ඡා වීරිය ගණයට සකස් වෙයි. තේරෙනවද? ඒතකොට සප්තබොච්චංග තුලින් අපි තුල සකස් කරලා දෙන්නේ සම්මා වීරය. තේරෙනවද? සම්මා වීරය කියන්නේ ධර්ම මාර්ගයේ අවබෝධාත්මක தත්ත්වය උදෙසා ඇති කර ගන්නා වූ වීරය. තේරෙනවද? එතකොට මේ මේ වීරයෙන් මහත්ව නිරේතුරුවම කාරණා දෙකකින් පෝෂණය වෙලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්ම මාර්ගය තුල Taman තුල වීරය සකස් වෙනවා නම් Taman নিরතුරුව දකින්න ඕනේ මේ සකස් වෙන වීරය මේ අදාළ කාරණා දෙකෙන් පෝෂණය වෙලාද තියෙන්නේ කියලා. තේරෙනවද? මොකද කාරණා දෙක ධම්මවිජය බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ. තේරෙනවද? ධර්මයේ මානසිකාරයත් තුලින් සතිය තුලින් මේ වීරය පෝෂණය වෙලාද කියලායි බලන්න ඕනේ. තේරෙනවද? මොකද වර්තමාන සමාජයේ පින් කරන පින්වතුල්ලා අප්‍රමාණ ඉන්නවා. නමුත් ඒ පින්වතුල්ලා තුල අප්‍රමාණ වීරයක් තියෙනවා. තේරෙන අප්‍රමාණ වීරයක් තියෙනවා පින උදෙසා. තේරෙන උදේ 6ට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ කිරිපිටු දානේ පූජා කරනවා. ආයිමත් දවල් 11ට පොළොන්නරුවට ගිහිල්ලා මේ මේ මේ සෝමාවතී චෛත්‍ය රාජයන් ළඟ දවල්ට පින්ඩපාතේ පූජා කරනවා. ආයිමත් හවස 6ට ඇවිල්ලා කිරිවෙහෙර වහන්සේ ළඟ එතන බෝධි පූජා තියෙනවා. ඒතකොට මාත්තු එක දවසක් තුල මේ ගමන් තුනේ යන්න කොච්චර වීරයක් තියෙනවද නේද? නමුත් මාත්තු මේ වීරය තුල ධම්මවිජය බොජ්ජංගයේ සති බොජ්ජංගයේ තියෙනවද? නැහැ. තේරෙනවද? සතිබොච්චංගේ නැහැ. තේරෙනවද? ඒ නිසාමුත් වීරිය තියෙනවා. තේරෙනවද? වීරිය තියෙනවා. නමුත් ඒ වීරය තුළ මහත්ව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මේ කාමයන්ගේ තියෙන්න්නා වූ නිසරුභාවය දකින මේ ආස්වාදය අනිත්‍යභාවය දකින සතිය සහ ධම්ම විජය බොජ්ජන්ගේ ගැලවෙලා නැහැ තේන්න. එනිසා උදේ හයට යනවා ජයස්ශ්‍රී මහා බෝධීන් වහන්සනඟට. දවල් එකොළහට යනවා සෝමාවතී සෑ සම්දුන් ළඟට. හවසයට කිරිවේහට වහන්සේ වැඳලා රෑට කොළඹෙන් නැවිල්ලා නිින්ද ගිහිල්ලා වාහනේ හප්පගෙන ගෙදර එනවා. වීරය නැද්ද? වීරය තියෙනවා. නමුත් ඒ වීරය මිච්ඡා වීරයක් බවටයි පත් වෙන්නේ. එතකොට මේ මිච්ඡා වීරය සකස් වුනේ කුමක් නිසාද? ධම්මවිජේ ධර්මානුකූලව හිතන්න සහ ඊට අදාළ සතිය සිය පිටුවේ නැහැ. තේන්න. ඔන්න ඔය වීරියට තමයි වේගය කියලා කියන්නේ උතනදි මහත්තයා. තේන්න. ඔය වේගය සමාධිය තුල තියෙනවා. ඔය වේගය සමාධිය තුල තියෙනවා. දැන් රියදුරු මහත්තයෙක් ගත්තොත් තෘෂ්ණාව නිසා එයා වේගෙන් යනවා. තේන්න. ඒකත් වීරයක් තමයි. එයා අරමුණ උදෙසා වීරයෙන් හබා යනවා. නමුත් ඒ වීරය මහත්ව මිච්ඡා වීරයක්. තේන්න. නමුත් මේ සප්ත පොච්චංගයන් වැඩෙන හිත තුළ තේරෙනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ තේරෙනවද? එයා සකස් කරගන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දැක්ම තුළ සතියෙන් සිහියෙන් පෝෂණය වෙලා මේ ධර්ම විජය බොජ්ජංගෙන් පෝෂණය වෙලා සකස් වෙන වීරය තුළ මහත්යෝ. තේරෙනවද? අර කියන්නා වූ සියලුම ධර්මතාවයන් දෙක පරිපූර්ණවයි මේ වීරය සකස් ඒ වීරය සකස් වෙන කෙනා තුළ ප්‍රීතිය පස්සද්ධිය තියෙනවා. තේරෙනවද? ඒ ප්‍රීතිය පස්සද්ධිය තියෙන නිසාම සමාධිය උපේක්ඛාව සකස් වෙනවා. තේන්න? දැන් මෙන්න මේ සියලුම දේවල් සකස් වුණාට පස්සේ තමයි මහත්යෝ සප්ත බොජ්ජංග ධර්මයන් සකස් වුණ හිතක් තුලයි සප්ත බොජ්ජංගේ ධර්මයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ. ඒක හොඳට තේරුම් ගන්න. සප්ත බොජ්ජංගයන් සකස් වෙන හිතක් තුල නෙවෙයි අපි සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. ඒතකොට සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිද්දි මහත්යෝ අන්න අපි මොකද්ද දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒතොර මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ අපි එතනදී සතිය තුල ඉඳිමින් සතියේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? ධම්ම විජය බොජ්ජංගය තුල ඉඳිමින් ධම්ම විජය බොජ්ජංගයේ අනිත්‍යභාවය දකිනවා. වීරිය තුල හිඳිමින් වීරයේ අනිත්‍යභාවය දකිනවා. ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛාව තුල හිඳිමින් මේවායේ අනිත්‍යභාවය දකින්න. තේන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී දැන් අපි අවසානයේ දැකලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. තේන්න. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැක්ම තුලයි මාත්‍යෝ අන්නයා අවසානයේ ඥාන දර්ශන තුලින් මේ රූපේ අනිත්‍යභාවයේ විඥානයේ අනිත්‍යභාවය දකින්නේ. තේන්න. එතකොට මහත්තයෝ ඒ රූපේ අනිත්‍යභාවයේ විඥානයේ අනිත්‍යභාවය තුල එයා දකින්නේ වේගයක් පමණක්මයි. තේන්නද? එතකොට ඒ වේගය දකින්නේ කුමක් නිසාද? ඒ වේගය කියන්නේ මහත්යෝ මේ මුළු ධර්ම මාර්ගයේම හරයට හැටියට තමයි මේ වේගය සකස් වෙන්නේ. එමුණතෝ මිච්ඡා වීරිය තුලින් සකස් වෙනා වූ වේගයක් නෙමෙයි. තේන්න. එතෙන්ටත් අවසානයේදී වේගය කියන කාරණය දකිනවා. නමුත් ඒ වේගය මහත්යෝ මිච්ඡා සප්තබොච්චංග ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් නෙමෙයි. තේන්න. දැන් වර්තමාන සමාජයේ තියෙන වේගය මාත්‍යෝ මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් නැත්තම් පංච නීවරණ ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් තියෙනවා. තේන්න. දැන් වර්තමාන සමාජයේ බලන්න ඕනෑම පින්වතෙක් තුල වේගවත් භාවය වැඩි. එයි වේගවත් වැඩි. තෘෂ්ණාවේ වැඩි භාවය නිසා. අයිති කර ගැනීම, අල්ලා ගැනීම, මගේ කර ගැනීමට තියෙන තෘෂ්ණාව වැඩි. ඒ වැඩි භාවය මත නිරේතුරුව මෙයා වේගවත් භාවයට පත් වෙනවා. ඒ වේගවත් භාවය තුල යා තුල වැඩෙන්නේ කුමක්ද? මිච්ඡා සප්තබොච්චංග ධර්මයන් එහෙම නැත්නම් පංච නීවරණ ධර්මයන් එතකොට මේ පංච නීවරණ ධර්මයන් වැඩෙන හිත අවසානයේ පංච නීවරණ ධර්මයන්ගේ උපේක්ෂාව කියන තැන සමාධිය කියන තැන තුලින් එයා අනිත්‍ය සංඥාව මතු කරගෙන සප්ත බොජ්ජංග ධර්මයන් තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකිනකොට මහත්යෝ අන්න එයා තුල සකස් වෙන වේගය සම්මා වේගයක්. එතකොට ඒ වේගය මහත්යෝ මේ මුළු ධර්ම මාර්ගයේම හරය කැටි කරගත්තා වූ වේගයක් එතන තියෙනවා. ඒ තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ පටන් ආරෂ්ඨාංගික මාර්ගයේ සතර සටිපට්ඨාන ධර්මයන් සප්තබොජ්ජංග ධර්මයන් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මේ සියලුම ධර්මයන් කැටි කළා වූ ඒ තුලින් ලැබුණා වූ ඵලය තමයි මහත්වෝ අවසාන අපේ ඥාන දර්ශන අවබෝධ කරගන්න වෙලාවේ රූපේ අනිත්‍යභාවයේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය හැටියට අපි දකින්නේ තේරෙනවා ඒ වේගයේ මහත්ව මේ අපි සමාජයේ කතා කරන වේගය නෙමෙයි. තේරෙනවද? එතකොට අතන අනිත්‍යයි කියලා දකින වේගය කියන්නේ මේ සියලුම ධර්මයන්ගෙන් පෝෂණය වෙලා. තේරෙනවද? අපි මේ සෑම ධර්මතාවයකම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින වේගය සකස් වෙන්නේ මේ සියලුම දේ ඵලයක් හැටියටමයි. තේරෙනවද? ඉන් මෙහා සමාජය තුල තියෙනා වූ මේ මිච්ඡා වේගය කියන්නේ මහත්වෝ මිච්ඡා අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. මිච්ඡා සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ඵලය. මිච්ඡා සප්ත බොජ්ජංගයන්ගේ ඵලය. මිච්ඡා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඵලය මොකද? අපි මේ සියලුම ධර්මයන් නිත්‍යභාවයෙන් ගැනීම තුළ මිච්ඡා කියන தത്വයට පත් කරගෙන ඒ තුලින් ලබන්නා වූ වේගය නිරේතුරුව පංච අපි තුල සකස් කරගන්නේ පංච නීවරණ ධර්මයන්ම. ඒ වේගය වෙනයි. නමුත් ඥාන දර්ශන තුලින් රහතන් වහන්සේ දකින රූපේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය කියන්නේ මාත්‍යෝ මේ සියලුම ධර්මයන්ගේ ඵලය තුලින් ලබන්නා වූ වීරය කියන කාරණය එතන සකස් වෙන්නේ. වේගය කියන කාරණය. සත් සත්. අපේ හඳුන්නේ ඒ මරණාසන්න මොහොතට අදාළව තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද? දැන් එතනදී මහත්කයෝ දැන් නිරේතුරුවම මම මතක් කළානේ එතන වේගය නෙමෙයි සතිය සිය කියන කාරණේ තියෙන කියලා. තේරුණාද? ඒකෙන් අවසාන චුති සිතේදී අනිත්‍ය සංඥාව අපි මතු කරලා ගනිද්දී ඒ මතු කළ ගන්නවා කියන කාරණය තුල වේගයක් කියන කාරණේ වේගයෙන් මතු කරගත්තා කියන කාරණයක් නෙමෙයි තියෙන. එතන සතිය සිහිය තුලින් තමයි මතු කර ගන්න. ඒතකොට දැන් සතිය සිහිය තුලින් මතු කර ගනිද්දි මහත්වෝ මේ සතිය සිහිය කියන කාරණයත් එක්කම සකස් වෙන තව හිත් වේලියක් තියෙනවා. තේරෙනවද? ඒ සිත් වේලියේ මේ පංච උපාදානස්කන්ධයේ වේගවත්භාවය නිසා විඥානයේ වේගවත්භාවය නිසා රූපයේ අනිත්‍ය වෙන වේගවත්භාවය නිසා මාත්‍ර මේ වේගය කියන කාරණය මෙතනදී අපිට මේ පියවියසෙන් දකින්න බැහැ තේරෙනවද? එතකොට නිරේතුරුව දැන් මෙතන සතිය සීය සකස් වෙන මොහොතේම එයා තුල ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙනවා. එතකොට ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙන මොහොතේ මෙයා තුල වීරිය සකස් වෙනවා. තේරෙනවද? එතකොට වීරිය සකස් වෙන තැනදිම එයා තුල ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙකක් සකස් වෙනවා. ඒකට අවසාන චුති සිත නිවැරදිව ගලප ගන්න දක්ෂ කෙනා මහත්යෝ මරණ මරණාසන්න ඇඳ උඩ කෑ ගහලා පෙරලිලා දඟල දඟල ඉන්නේ නැහැ. එයා ප්‍රීතියෙන් පස්සද්ධිය කියන්නේ. එයා ධර්මයේ සැහැල්ලුව දැක්කා. ඒකට ධර්මයේ සැහැල්ලුව දැක්කේ කුමක් නිසාද? එයා තුල සකස් වෙන්නා වූ වීරිය තුල. ඒතකොට ඒ වීරිය සකස් වුණේ කුමක් නිසාද? ධම්මවිචය බොජ්ජංගය තුල. ධම්මවිචය බොජ්ජංගයේ සකස් වුණේ කුමක් නිසාද? සතියසිය තුල. ඒතකොට දැන් එයා තුල සකස් වෙන්නා වූ වීරිය ඇසුරු කරගෙන සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල අන්න එයා තුල සමාධිමත් හිතක් සකස් වෙනවා. සේන. සමාධිය කියන්නේ පංච නීවරණ දැන් යට වුණා වූ සමාධිමත් සිත. ඒ සමාධිමත් සිත තුළ උපේක්ඛාව කියන තැනට හිත එනවා. තේරෙනවද? දැන් මේ මරණාසන්න මොහොතේ ඉන්න මිනිස්යාගේ හිත උපේක්ෂාව කියන තැනට උපේක්ෂාව කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් වලින් තොරයි. මේ ඇලීම් ගැටීම් වලින් තොර තැනදී තමයි මහත්යෝ එයා ධර්මානුකූලව තමන්ගේ අනිත්‍ය සංඥාව මතු කරලා ගන්නේ. තේරෙනවා. ඒතොර ඒ ධර්මානුකූලව මතු කරලා අනිච්ච සංඥා මතු කරලා ගන්නවායි කියන කාරණේදී එයා වේගයේ වේගය කියන කාරණයක් නෙමෙයි එතෙන්ට අදාළ වෙන්නේ. තේරෙනවද? ඒතොර එතන වේගය නෙමෙයි සකස් වුනේ එතන තියෙන උපේක්ෂාව සමාධියේ ඵලයේ තුලින් සකස් වෙන උපේක්ෂාව තුල එයා ඉන්නේ. ඒතොර උපේක්ෂා සහගත සිතක් තුල කොතනකවත් වේගය කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවද? ඒතොර උපේක්ෂාව සෑම වෙලාවම පෝෂණය වෙලා තියෙන්නේ සති ධම්ම විජය වීර පස්සද්ධි ප්‍රීති ප්‍රීති සමේ සමාධි කියන කාරණා හය එකතුවකින්. තේන්න. ඒතොර එතන තියෙන උපේක්ෂාව තුල මහත්ය වේගයක් නෙමෙයි নিরතුරුවම තියෙන්නේ. තේන්න. මේ කාරණා හයෙන් පෝෂණය වුණා වූ নিরතුරුවම සමාධිමත් සිතක් තුලයි ඉන්නේ. තේන්න. ඒතොර ඒ සමාධිමත් තුල හිතක් තියෙන නිසායි එයාට නිරේතුරුවම අවසාන හිත ධර්මානුකූලව කළමනා කරගන්න දශභාවය තිබ්බේ. නමුත් උපේක්ෂාවෙන් තොර ඇලෙන ගැටෙන හිතක් තිබ්බනම් ඒ ඇලෙන ගැටෙන හිත තිබ්බේ කුමක් නිසාද? ප්‍රීතිය පස්සද්ධිය දුර්වලයි. ප්‍රීතිය පස්සද්ධිය දුර්වල වෙන්නේ මොකද්ද? ධම්මවිජය බොජ්ජංගයට අදාළේ වීර්ය සකස් කරගත්තේ නැහැ. ඒතොර ධම්මවිජය බොජ්ජංගයට අදාළව වීර්ය සකස් නොවුනේ කුමක් නිසාද? ඊට අදාළ සතියසිය පිහිටුවේ නැහැ. සතියසිය පිහිටුනේ නැති කුමක් නිසාද? ඊට අදාළව කල්යාණ මිත්‍රාසව සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම සහ ආර්ය මාර්ගයේ වඩලා තිබ්බේ නැහැ. එතකොට එහෙනම් මෙතනදි මහත්වෝ මෙතන අවසාන චුති සිතේදී එයා ධර්මානුකූලව අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න නම් අනිවාර්යෙන් මෙයාගේ හිත උපේක්ෂාව කියන තැන තියෙන්න ඕනේ. තේන්න උපේක්ෂාව. නමුත් වේගය කියන කාරණය තියෙනවා කියන තැනදී එතන තියෙන පංච නීවරණය. තේන්න වේගය කියන කාරණය. මෙතන වේගය නෙමෙයි තියෙන්නේ. උපේක්ෂාව කියන කාරණය තුල තියෙනවා මේ උපේක්ෂාව කියන කාරණය තුල මේ සප්ත බොජ්ජංගේ ධර්මයන් සියල්ලම පෝෂණය වුණා වූ තැන තමයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂාව තුළ සකස් වෙන ඇලීම් ගැටීම් වලින් තොර සිත නිරතුරුව මෙයාට සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතක් කරලා දෙනවා. ඒතර තමයි තියෙන්නේ. එතන එතනදී යා අදක්ෂ වුණොත් තේරෙනවද? යම් විදියකින් යා සප්තබොජ්ජංග වැඩිලා දැන් ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙලා ඒ ප්‍රීතිය පස්සද්ධිය තුලින් සමාධිමත් හිතක් සකස් වෙලා උපේක්ෂාව කියන තැන ඉන්නවා. නමුත් දැන් එයා උපේක්ෂාව කියන තැනට ඇලිලා ඉන්නේ. තේරෙනවද? මොකද යම් හේතුවක් නිසා මේ කාමයන්ගේ ආස්වාදය නිසා එයා මේ උපේක්ෂාව කියන තැනට ඇලිලා. ඇලිලා සමාධිමත් හිතෙන් එයා ධානයකට මනසකින් සමාරට ඉන්නවා වෙන්නේ පුළුවන්. නමුත් එයා ඒ මොහොතේ මේ උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ උපේක්ෂාව තුළ තියෙන ආස්වාදය නිසා එයා උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මේ සමාධිමත් සිතේ තියෙන ආස්වාදය නිසා එයා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා සමාධිමත් හිතට උපේක්ෂා සහගත හිතට බැඳමින්ම අවසාන චුතිස්ත සකස් කරගන්න. එයා භවයේ උප්පත්තියක් ලබනවා. සතර පායෙ මිදුනේ නැහැ. ඒ උපේක්ෂාව කියන හිතට බැඳුනා. තේරුණාද? නමුත් ඒ ආස්වාදයට එයා බැඳුණා. තේරෙනවද? නමුත් එතනත් වැඩුණේ පංච උපාදාන මේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. තේරෙනවද? නමුත් ඒක ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් හැටියට වැඩුණේ නැතන ලෝකෝත්තර අර්ථයේ වැඩුණේ නැහැ. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ. උපේක්ෂාව කියන තැනට සප්තබොජ්ජංග ධර්මයන් වැඩිලා එද්දී ඒ උපේක්ෂාවත් සතර සටිපට්ඨාන ධර්මයන්ට යොමු කරලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දැකලා මේ උපේක්ෂාව මේ සමාධිමත් හිතත් අනිත්‍යයි කියන තැන දකින්න. ඒ දැක්කේ තනයි මහත්වයා චතුරාර්ය මේ මේ සෝවාන් ඵලයට අදාළව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කරලා ගනිද්දිම එයා අනිවාර්යයෙන්ම මේ මොහොතේම තෙරුවන් ක්‍රියා අතර සද්ධාව සකස් වෙනවා. මොකද එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැක්කේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව සකස් වෙන නිසාමයි. තේරෙනවද? ඒතකොට එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතේම තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වෙලා ඒ තෙරුවන් කෙරේ අතල සද්ධාව සකස් වෙන මොහොතෙන් මාත්වයා දක්ෂයි සීලය ආර සීලයක් හැටියටත් එයා තුළ වැඩිලා. ඒවා ස්වයංක්‍රීයව වැඩෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ සියලුම දේ වැඩෙන්න නම් මාත්වෝ සති සම්බොජ්ජංගයේ අනිවාර්යයෙන්ම අප තුළ වැඩෙන්න ඕන. ඒ වැඩිමේ ඵලයක් හැටියට තමයි මාර්ගය පල්ලෙහාට ගමන් කරලා උපේක්ෂාව කියන තැනින් අපේ දක්ෂභාවය තම මතම තමයි උපේක්ෂාව නිත්‍යභාවයෙන් ගත්තොත් භවයේ සුගතියට යනවා. උපේක්ෂාවේ අනිත්‍යභාවය දැක්කොත්